සසර බයකරු බව දකින අවබෝධයෙන් යුතු ජීවිත මගක් ඔස්සේ ජීවිතයට වටිනාකම් පෙළගස්වන පින්වත් ඔබ උදෙසා බෞද්ධ රූප වාහිනිය sannivedanaya කරන විශේෂ ධර්මදේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම. පින්වත්නි, නිවැරදි ත්‍රිපිටක දහමට අනුව සමත වෙදසුන් වඩන අයුරු නිවැරදිව පහදා දෙන අරුමුණ දෙස සිහියෙන් බලා සිටීම හෙවත් ධම්ම නිසාමන උපදේශන මාලාව නම් වූ මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාව මෙලෙස ආරම්භ කරන්නටයි සෝදානම. අද මේ ධර්මදේශනාව සුපුරුදු පරිදි සජීව පටිගත කිරීමක් ලෙස සිදු කරන්නේ රාජගිරිය ජයසේකරාරාම විහාර පරිශ්‍රයේ මේ දම් සභා මණ්ඩපය තුලයි. ධර්මදේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන සුපුරුදු පරිදි මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නිවැරදිව ධර්මය දකින්නට නිවැරදි ගමන් මගක් ඔස්සේ ජීවිතය ජීවත් කරවන්නට මේ උතුම් වූ ධර්මදේශනා මාලාවේ සදැහැති දායකත්වය ගැන කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවයි මේ සිහිපත් කිරීම. රාජගිරිය ජයසේකරාරාම විහාරාධිපති අතිපූජනීය රජවත්තේ වප්ප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා උපදෙස් ආශිර්වාදය අනුව කොළඹට රාජගිරියේ පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන් පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය දූදරුවන් ප්‍රධානව ඒ පවුලේ සියලු ඥාතීන් එවැගේම කවදත් කොතැනකදීත් පින්කම් වලට නිතර රැස්වන එතුමන් ඇසුරු කරන ඒ පින්වත් සියලු හිතමිත්‍රාදීන් පිරිසත් එක්ව අද මේ පින්කමේ සුපුරුදු දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව පටිගත කරන මේ ධම්සභා මණ්ඩපය මේ ධර්ම මන්දිරය බොහෝ ජනතාවකට සදහම් අසන්නට ඒ සෙවන නිර්මාණය කර දෙන්නේ කවදත් කොතනදීත් පින්කම් වලදී මුල් තැනගෙන කටයුතු කරන තවත් සැදැහැති පින්වත් දෙපළක්. ඒ අපේ පින්වත් සුදත් තෙන්න කෝන් මැතිතුමන් එවැගේම සංධ්‍යා තෙන්න කෝන් මැතිණිය ප්‍රධානව ඒ පින්වත් පිරිස ඊටාම ගෞරවයෙන් අපි මේ මොහොතේදී පින් අනුමෝදන් කරමින් සිහිපත් කරනවා. එසේනම් සදහම් අසන්නටයි සියලු දෙනා සූදානම. අපි තාම নমස්කාර පූර්වකව දේශකයන්න් වහන්සේට ආරාධනා කරමු. මෙතෙන් සිට බෙවතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු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 නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සා මිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්ප පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසර ධර්ම දේශනාවේ දායකත්වයේ දරන දීපලාල් විජේරත්න මැතිතුමා හිමාලි ප්‍රියංජලා මැතිණිය ප්‍රධානව සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ පරම ගම්බීර වූ සතිපට්ඨාන ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා. පින්නතනේ අපි පහුගිය ධර්මදේශනාව නිමා කරන්නට යෙදුනා. මේ ආනාපාන සති සමාධිය පිළිබඳව පැහැදිලි කරන තැනක අපි සඳහන් කළා මෙන්න මේ සඳහන් කළ නීවරණයන්ගෙන් පිරිසිදු වූ සිත් ඇත්තාට නීවරණ පිළිබඳව සාකච්ඡා කරලා ඒ නීවරණයන්ගෙන් පිරිසිදු වූ සිත් ඇත්තාට වස්තු 16ක් තියෙන ආනාපාන සති සමාධිය වඩද්දී ඔහුට ෂණික සමෝදානය නම් தත්වයක් ඇති වෙනවා කියලා. සෝලස වස්තුක ආනාපාන සතිය වඩද්දී ෂණික සමෝදානයේ කියන தත්වයක් උදා වෙනවා කියලා අපි සාකච්ඡා කරමින් ධර්මදේශනාව නිමා කරන්නට යෙදුණා. මේ ෂණික සමෝදානයේ කියන කාරණාව කුමක්ද කියන කාරණාව සාකච්ඡා කරමින් අද ධර්මදේශනාව අපි ඉදිරියට පවත්වාගෙන යමු. විනතනි මෙතන සඳහන් කරනවා උදුචිතං චිත්තං සමුදුචිතං චිත්තං කියන මේ සිත ධානය ළඟ හැසිරෙන උපචාර භූමියට පැමිණිලා සම්මා උද්දං උචිතං උසස් උසස් බවට පත් වෙනවා කියලා. උදුචිතං චිත්තං සමුදුචි සමුදුචිතං චිත්තං කියන මේ සිත ධානය ළඟ හැසිරෙනවා. ඒ කියන්නේ උපචාර භූමියට පැමිණිලායි තියෙන්නේ දැන්. ඒ කියන්නේ මේ භාවනාවේ ප්‍රාථමික අවධිය ප්‍රාථමික අවධිය නෙමෙයි. දැන් ටිකක් ඉදිරියට ඇවිල්ලා දියුණු තත්වයක ඉන්න කෙනෙක් ගැනයි මෙතන සඳහන් කරන්නේ. මේ උදුචිතං චිත්තං කියන එක සඳහන් කරනවා උදුජිතං කියලා කීවත් වැරදි නෑ කියලා. උදුචිතං චිත්තං කියන එකට උදුජිතං කියලා කීවත් ඒකේ වැරද්දක් නෑ කියලාම සඳහන් කරලා තියෙනවා. මොකද Taman මේ සංසාරය පරාද කරගෙන නිවන දෙසට දිනමින් දිනමින් යන වෙලාවක් මේක. සසර පරාදේ කරමින් මෙච්චර කල් අපි සංසාරයට පරාද වුණා. ඒකනේ මෙච්චර දීර්ඝ කාලයක් මේ ඇවිදගෙන එන්නේ. දැන් මේ භාවනාව වඩාගෙන වඩාගෙන මේ උපචාර මට්ටමට එනකන් ළඟා වෙලා ඉන්න පුද්ගලයා සූදානම් වෙන්නේ මෙතෙක්කල් තමන් පෙරදුන සංසාරය දැන් තමා විසින් පරාද කරන්නයි සූදානම් වෙන්නේ. ඒ නිසායි මෙතන මේ උදුජිතං කියලා කීවත් වැරදි නෑ දිනමින් දිනමින් ඉදිරියට යන්න සූදානම් වෙන නිසා උදුජිතං කියලා කීවට වැරද්දක් නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ උදුජිතං සමුදුජිතං කියන්නත් පුළුවන්. උදුජිතං කියන්නත් පුළුවන් සමුදුජිතං කියලා කියන්නත් පුළුවන්. ඒක තව ටිකක් දියුණු කරලා ත්‍රිවුර කරලා සමුදුජිතං කියලා සඳහන් කරනවා. එහෙම කීවත් වැරදි නැහැ. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ උසස් මට්ටමට පැමිණෙනවා කියන කාරණාව නොඑක් නොඑක් අයුරින් මෙතන විස්තර කරලා තියෙනවා. සිත උසස් උසස් මට්ටමට පැමිණෙනවා කියන කාරණාව විවිධාකාරයෙන් විස්තර කරනවා මොකක්ද කොහොමද මේ උසස් උසස් මට්ටමට පැමිණෙනවා කියන්නේ කියලා. ඒ කාරණාව පැහැදිලි කරනවා ඒකත්තේ සම්තිට්ඨති ඒකත්තේ සම්තිට්ඨති කියලා තියෙනවා මේ උපචාර භූමියේ ඉඳලා ධානයේ ළඟ මේ මට්ටමේ ඉඳලා ධානයේ දෙසට ගමන් කරනවා. ධානයට ළඟ ඒ මට්ටමේ ඉඳලා ධානයේ දෙසට ගමන් කරනවා. ධානයේ ළඟ පවතින මට්ටමේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ධානයේ තියෙන තැනට ගමන් කරනවා. ඒකත්වයටපත් වෙනවා කියන කාරණාව ඒකයි. ධානයේ තියෙන මට්ටමට ගමන් කරනවා කියන එක තමයි මේ ඒකත්වයටපත් වෙනවා කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා නීයානා වරණට්ට නීයානා වරණට්ඨේන නීවරණා. එතන සඳහන් කරනවා මේ අරතිය අකුසල දහමුත් ආවරණය කරගෙන නීවරණ කියලා කියන්න පුළුවන් මේ අකුසල දහමුත් ආවරණය කරන හේයින් මෙතන නීවරණ කියලා කියන්න පුළුවන් කියලා. අකුසල දහම් ආවරණය කරනවා. අකුසල දහම් ආවරණය කරනවා කියලා මෙතන සඳහන් කරන්නේ මේ අරතිය අපි සඳහන් කළා අරතිය කියලා කියන්නේ නොයල්ම කියලා. ඒ කියන්නේ කුසලයේ නොයල්මට තමයි අරතිය කියලා කිව්වේ. එහෙනම් අකුසල දහම් ආවරණය කරන නිසා අකුසල දහමුත් ආවරණය කරන හේයින් නීවරණ කියලා කියන්න පුළුවන්. නීවරණය කියලා කියන්නේ ඒකයි. ඊළඟට සඳහන් කරනවා අරතිය තියෙනවනම් අපිට මේ කිසිම වැඩක් හරියට පටන් අරගෙන ඉදිරියට කරගෙන යන්න බෑ කියලා. අරතිය තියෙනවනම් අරතිය තියෙනවනම් කියලා කිව්වේ කුසලයට අකමැත්තක් තියෙනවනම් ඉස්සරහට පවතින්නේ ඉස්සරහට කුසල් පවත්වාගෙන යන්න පුළුවන්කමක් නැහැ. අන් ඒ නිසා සඳහන් කරනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කිසිම දෙයක් ආරම්භ කරන්න බෑ කියලා. ආරම්භක ධාතුව කියලා කියන්නේ පටන් ගන්නවා. එතකොට කුසලයේ පිළිබඳව ඇල්මක් නැත්තම් කුසල චිත්තේ ආරම්භ කරන්න බැරුව යනවා. ඊළඟට නික්කම ධාතු. නික්කම ධාතු කියලා කියන්නේ යහපත වෙනුවෙන් කුසලයේ වෙනුවෙන් නික්මෙන්න. කුසලයේ වෙනුවෙන් ඇල්මක් නැත්තම් කුසලයේ වෙනුවෙන් නික්මෙන්නත් බැරුව යනවා. දැන් පරක්කම ධාතු කියලා කියන්නේ ඒ තුල රැඳිලා ඉඳක් බැරුව යනවා. දැන් කුසලයේ යෙදෙන්න ආරම්භ කරන්න රැඳෙන්න පුළුවන් කමක් නැහැ. කුසල් පිළිබඳව අකමැත්තක් තියෙනවා නම් අරතිය කියලා කියන්නේ ඒකයි. කුසලයට තියෙන කැමැත්ත නැති කරලා දානවා. එසේම සියලු අකුසල දහම් ආවරණය කරන නිසා සියලු අකුසල ධර්ම වලට නීවරණ කියලා කියනවා. සියලුම අකුසල ධර්මයන් කුසල ධර්මයේ වහලා තියෙන නිසා මේ සියලුම අකුසල ධර්මයන්ට නීවරණ කියන වචනය යොදලා තියෙනවා. නීයානාවරණ කියලා මෙතන සඳහන් කරන්නේ ආගමන මග්ග පිදහනට්ටේන ආපු මාර්ගය වහන අර්ථයෙන් නීයානාවරණට්ටේන කියලා කියනවා. ආපු මාර්ගය වහලා තියෙන අර්ථය තමයි එතන සඳහන් කරන්නේ ආපු මග වහලා තියෙනවා නීයානාවරණට්ඨේන. නෙක්කම්මං අරියානං නීයානං මග්ගට්ඨානං අරියානං නීයානං සංකාතස්ස අරිය මග්ගස්ස හේතුත්තා පලූපචාරේන අරියානං ඤෙයානං කියලා විස්තර කරනවා මාර්ගස්ත ආර්යයන් වහන්සේලා නිර්වාණයට යොමු කරන සුළු වූ ආර්ය මාර්ගයට හේතු වන බැවින් ඵලසිතට ළඟින් හැසිරෙනවා කියලා සඳහන් කරනවා. මාර්ගස්ත ආර්යයන් වහන්සේලා නිර්වාණයට යොමු කරන සුළු වූ ආර්ය මාර්ගයට හේතු වෙන බැවින් ඵලසිතට ළඟින් හැසිරෙනවා කියලා සඳහන් කරනවා. ඒකට සඳහන් කරනවා ඵලයට එහෙම නැත්නම් උපචාරයයි කියලා උපචාරයේ ළඟ හැසිරෙනවා. ඵලසිතට ළඟ හැසිරෙනවා කියලා තියෙන්නේ උපචාර මට්ටමේ හැසිරෙනවා. සමාධියට ළඟ හැසිරෙනවා කියන එකයි. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා ධානවල තියෙන උපචාර සමාධි අර්පණා සමාධි. ධානයක් ගාවට යනකොට උපචාර සමාධි අර්පණා සමාධි එහෙම කිවහම උපචාර නම් ධානයේ ළඟින් හැසිරෙනවා අර්පණා නම් ධාන මට්ටම. උපචාරය කියලා කියන්නේ හැම වෙලාවෙම ධානයේ ළඟ හැසිරෙනවා කියන එකයි. අර්පණා කියලා කියන්නේ ධාන මට්ටම. ඊළඟ ඉස්සලා සඳහන් කළේ ඵලසිතට ළඟින් හැසිරෙන නිසා උපචාරයි. ඒ කියන්නේ ධානයට ළඟ හැසිරෙන නිසා උපචාර කියලා සඳහන් කළා. ඵලයට ළඟින් හැසිරෙන හැසිරෙන්නේ මාර්ගය මාර්ගඵල ඊළඟට සඳහන් කරනවා පින්නතිනේ මේ නීයාන කියන ධර්මයන් ඒ මාර්ගසිතේ තියෙනවා කියලා නීයාන කියන ධර්මයන් මාර්ගසිතේ තියෙනවා. එතකොට නීයාන සහ නීවරණ කියන වචන දෙක අපි මීට කලින් සාකච්ඡා කරලා තියෙන නිසා මේ වචන දෙකේ වෙනස දැන් හොඳට හොඳට තේරෙනවා. නීයාන කියන්නේ ඇයි? නීවරණ කියන්නේ ඇයි? සියලුම අකුසල ධර්ම වලට නීවරණ කියලා කීවා. ඒ අකුසලයන්ගෙන් මිදලා ඉස්සරහට ඇදෙනවට නීයාන කියලා සඳහන් කළා. එහෙනම් මෙතන සඳහන් කරනවා මාර්ගඵල ඊළඟට පින්නතුනි මේ නීයාන කියන ධර්මයන් ඒ මාර්ගසිතේ තියෙනවා. මාර්ගසිතේ නීයාන කියන ධර්මතාවය තියෙනවා. එතන පැහැදිලි කරනවා කොහොමද මාර්ගසිතේ නෙක්කම්මේ තියෙනවා. මාර්ගසිතේ නෙක්කම්මේ තියෙනවා කියලා කියන්නේ නික්මීම. නික්මීම තියෙනවා මාර්ගසිතේ. සම්මා සංකප්ප කියන එක ඇතුලේ නෙක්කම්ම සංකප්ප තියෙනවා. සම්මා සංකප්ප ඇතුලේ නෙක්කම්ම සංකප්ප කියලා එකක් තියෙනවා. එහෙනම් එතන පැහැදිලි කරනවා මේ නෙක්කම්මය අව්‍යාපාදය අවිහිංසාව කියන තුනම එතන පැහැදිලි කරනවා. නෙක්කම්මය අව්‍යාපාදය අවිහිංසාව. එහෙනම් මෛත්‍රිය තියෙනවා නම් මේ මාර්ගයට ඒක ඊටාම පහසුවක් වෙනවා කියන කාරණාව අපි මුලින් සඳහන් කළා. සම්මා සංකප්ප කියලා කියන්නේ ඒකයි. නෙක්කම්මය, අව්‍යාපාදයේ, අවිහිංසාව කියන තුනම මේ සම්මා සංකප්පයේ එක තියෙනවා. ඊළඟට පින්නතුනි මේ මාර්ග සිතෙහි ප්‍රධාන අංගයක් වූ සම්මා සංකප්පය තුල මේ නෙක්කම්මයයි අව්‍යාපාදයයි තිබීම නිසා විශේෂයෙන්ම නිවනට යොමු කරනවා කියලා සඳහන් කරනවා. නෙක්කම්මයයි අව්‍යාපාදයයි තියෙන නිසා ඒක විශේෂයෙන් නිවනට හේතුකරන මූලික වෙච්ච කාරණාවක් හේතුවක් බවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට මාර්ගසිතේ තියෙන නීයානයන් ඵලයට උපකාරකයි කියන එක මෙතන සඳහන් කරනවා. මාර්ගසිතේ තියෙන නීයානය මාර්ග ඵලයට උපකාරකයි කියලා සඳහන් කරනවා. ඒ කාරණාව තව ටිකක් ඉදිරියේදී මේ සඳහන් කරගෙන ආපු කරුණු පැහැදිලි වෙයි. මොකද මේක තරමක් ගැඹුරු ඇති පටිසම්භිදා මග්ගේ නිසා මොකද විසුද්ධි මාර්ගයට වඩා ටිකක් විසුද්ධි මාර්ගයට වඩා ටිකක් ගැඹුරුයි පටිසම්භිදා මාර්ගයට එනකොට. ඊළඟට සඳහන් කරනවා මේ ඵලය ළඟින් හැසිරෙනවා. නැත්නම් ඊළඟ චිත්තක්ෂණයේදී ඵලයට පැමිණෙනවා කියන එකයි. ඵලය ළඟ හැසිරෙනවා. ඵලය ළඟ හැසිරෙනවා කියලා කියහම බොහොම දුර නෙමෙයි මේ තියෙන්නේ. දැන් උපචාර මට්ටමනේ ඵලය ළඟ තියෙන්නේ. අර්පණා කියලා කියන්නේ ඵලය, උපචාර මට්ටම කියන්නේ ළඟ හැසිරෙනවා කියන එක. එතකොට ඒ ළඟ හැසිරෙනවා කියන එක හුඟක් ඈත නෙමේ. අපි ඇහි පිල්ලම් ගන්නවටත් වඩා කලින් ඵලයටපත් වෙන්න පුළුවන් තරම් ළඟ ඉන්නේ. උපචාර මට්ටම කියලා කිව්වේ ඒකයි ඵලය ළඟ හැසිරෙනවා කියලා කිව්වේ ඒකයි. චිත්තක්ෂණයයි එතන තියෙනවා කියලා කියන්නේ. සඳහන් කරනවා ඵලය ළඟින් හැසිරෙනවා ඊළඟ චිත්තක්ෂණයේදී ඵලයට පැමිණෙනවා. ඉතින් මේ කාරණාව අපිට හිතාගන්නවත් බෑ මේ ඵලයයි ළඟ හැසිරෙනවා කියන එකයි මොකද්ද කියලා. චිත්තක්ෂණය කියලා කියන්නේ තප්පරයකට සිත් කෝටි ප්‍රකෝටි ගණක් උපදිනවා නම් චිත්තක්ෂණය කියන එක පිළිබඳව අපිට ප්‍රකාශ කරන්න මං හිතන්නේ වචන නැහැ. ඒ තරම්ම ඒ තරම්ම ළඟින් හැසිරෙනවා කියන කාරණාව එතන සඳහන් කරන්නේ. නමුත් පින්නතුනි මේ නීයාන කියලා කියන්නේ මාර්ගෙහි අංගවලට මිස මාර්ගයට නෙමෙයි කියන කාරණාව මෙතන සඳහන් කරලම තියෙනවා. නීයාන කියලා කියන්නේ මාර්ග අංග මිසක් මාර්ගයට නෙමෙයි කියලා එතන වෙනම සඳහන් කරනවා. මොකද මාර්ග ක්ෂණෙහි ආලෝක සංඥා නැහැ කියලා සඳහන් කරනවා වගේම සියලු කුසල දහම් අරමුණු වෙන්නේත් නැහැ. කොයි අවස්ථාවේද මාර්ග ක්ෂණෙහි ආලෝක සංඥාත් නැහැ. මෙතෙක් වේලා මන් දිනු කරගෙන ආපු කිසිම කුසල ධර්මයක් අරමුණු වෙන්නේත් නැහැ. මාර්ග ක්ෂණෙහි ආලෝක සංඥාත් නැහැ. කුසල ධර්ම අරමුණුත් නැහැ. එමුණ මාර්ගක්ෂණයෙහි මොකද්ද තියෙන්නේ අරමුණ තුල? මාර්ගක්ෂණයෙහි තියෙන වෙන මොකක්වත් නෙමෙයි නිවන කියන ධර්මතාවය විතරයි. එතන කුසලුත් නැහැ, ආලෝක සංඥාත් නැහැ. මාර්ගක්ෂණයේ තියෙන නිර්වාණය නිර්වාණය විතරයි. ආන් එතකොට මාර්ගක්ෂණයෙහි නීයාන තියෙනවා කියවහම මේ මාර්ගසිත නෙමෙයි නීයාන කියන්නේ කියලා පැහැදිලි වෙනවා. මාර්ග ක්ෂණයෙහි නීයාන තියෙනවා කිව්වම මාර්ගසිත නෙමෙයි නීයාන කියන්නේ. ඒ මොකද එහෙම සඳහන් කරන්න කියලා පැහැදිලි කරනවා මාර්ගසිතේ අංග පමණයි නීයාන කියලා කියන්නේ. මාර්ගසිතේ අංග පමණයි ඒ සියලු අංගයන් පූර්ණණය වෙන්න අවශ්‍යයි. මාර්ගසිතේ අංග විතරයි තියෙන්නේ. ඒ සියලුම අංගයන් පූර්ණණය වෙන්න අවශ්‍යයි කියලා සඳහන් කරනවා. මේ කාරණාව පැහැදිලි කරන අපූර්වට මේ මහා චත්තාරික සූත්‍රයේ මේ චත්තාරික සූත්‍රයේ විස්තරයෙන් අපිට තව ටිකක් මේක වැටහෙනවා. ඉන්සයි සඳහන් කරන්නේ මාර්ග සිත කියන ධර්මතාවය තමා තුළ උපදවා ගන්න තරම් බොහොම අමාරුයි. මේ මාර්ග සිතේ තියෙන ධර්මතාවයන් තමා තුළ උපදවා ගන්න ඊටාම ඊටාම අමාරුයි. මාර්ග සිතේ තියෙන ධර්මතාවයන් කෙනෙක් තුළ උපදවා ගන්න එක ඊටාම ඉතාම අමාරු වැඩක්. ඒක ඉතින් අමාරුයි කියන එක අපි හැමෝටම වැටහෙනවා. මොකද ඒක පහසුවෙන් උපදවා ගන්න පුළුවන්කම තිබුණා නම් මීට කලින් අපි මේ ගමන ගිහිල්ලා ඉවර කරනවා. නමුත් ඒක පහසු නැති හින්දා තමයි මෙච්චර දුර මෙච්චර දුර එන්න වෙලා තියෙන්නේ. ආන් ඒ නිසා සඳහන් කරනවා මේ යමෙක්ගේ චේතනාවක් තියෙනවා නම් බොරු කියන්නේ නැහැ කියලා. මේ කාරණාව මේ මේ මේ උත්තරෙන් අපිට පැහැදිලි වෙනවා මේ සාකච්ඡා කරපු එක මොකක්ද කියලා. කෙනෙක් හිතාගෙන ඉන්නවා මං බොරු කියන්නේ නැහැ කියලා. දිවි හිමීම බොරු කියන්නේ නැහැ කියලා මුසාවාදයෙන් වැළකීලා ඉන්නේ. ඊළඟට පැහැදිලි කරනවා වචනයෙන් කරන අකුසල් හතරක් තියෙනවා. මුසාව, පරුස වචන, පිසින වචන, සම්පප්පලාප. එතකොට දැන් මෙතන කල්පනා කරන්නේ මේ පුද්ගලයා බොරු කියන්නේ නැහැ කියලා. බොරු කියන්නේ නැහැ කියලා හිතන සිත ඇතුලේ ඉතුරු කාරණා තුන සම්පූර්ණ වෙන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ කියලා හිතනවා. නමුත් එතන පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාපා කියන එක කරන්නේ නැහැ කියලා සඳහන් කරන්න බෑ අපිට ඒ ඒ අරමුණේ එකපාර එක සිතක් තුල පිහිටන්ඩ පිහිටන්ඩ අපිට තවම ශක්තියක් නැහැ. ඒ නිසා එහෙම සඳහන් කළේ මේ සියල්ල එකට පහල කරගන්න අමාරුයි කියන කාරණාව. යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා පොරොන්දු වෙනවා නම් එයාට හොරකමෙන් වළකිනවා කියන එක පොරොන්දු වෙන්න පොරොන්දු වෙන්න බෑ. එයාට ප්‍රාණඝාතයෙන් වැළකීමත් සොරකමෙන් වැළකීමත් කියන දෙකම එකම චිත්තක්ෂණයේ එකම මොහොතක කරන්න පුළුවන් කමක් නෑ. ඒක වෙන කාරණා දෙකකින් තමයි සම්පූර්ණ වෙන්න ඕනේ. ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා කාමයෙන් වැළකීමත් බොරුවෙන් වැළකීමත් කියන සිත් පහල කරන්න අමාරුයි කියලා. එක සිතක් තුල තවත් එකපාර සිත් පහල කරන්න අමාරුයි. නමුත් මුන්දිනි පැහැදිලි කරනවා මාර්ගසිතේදී මේ සියලුම දේවල් එකට යෙදෙනවා. ඒකයි තියෙන වැදගත්කම. අද යම් සිල්පදයක් ආරක්ෂා කරනවා කියලා පොරොන්දු වුණොත් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන එක එක කාරණාවක්, මුසාවෙන් හොරකමෙන් වළකිනවා කියන එක එක කාරණාවක්. වැරදි කාමයෙන් වළකිනවා කියන එක තව කාරණාවක්. මුසාවෙන් වළකිනවා කියන එකත් සුරාවෙන් වළකිනවා කියන එකත් තවත් කාරණා දෙකක්. එහෙමනම් කාරණා පහක් හැටියට තමයි මේක අපිට පිළිපදින්න වෙන්නේ. නමුත් ඒකේ වෙනස තමයි මේ මාර්ගසිතට එළඹීමේදී මේ කාරණා පහම එකම සිතක් හැටියට එකම විදිහට පිළිහිටලා තියෙනවා. කිසිමසේත් ඒක කැඩෙන්නේ බිඳෙන්නේ බිඳෙන්නේ නැහැ. නැත්තම් බොරු කියන්නේ නැති කෙනා අතින් හොරකමක් වෙන්න පුළුවන්. ප්‍රාණඝාතයක් වෙන්න පුළුවන්. මාර්ගසිතට ආවා කියලා කියන්නේ කවදාවත් අනිත් ඒවා වෙන්නේ මේ පහම වෙන්නේ නැහැ කියන කාරණාවයි. ඊළඟට සඳහන් කරනවා මේ හැම සිල්පදයක්ම එකක් එකක් ගානේ තනි තනියව පුරුදු පුහුණු කරලා පුහුණු කරලා පුහුණු කරලා පුහුණු කරමින් පුහුණු කරමින් ඉන්න අවස්ථාවේ ඊටාම අහඹු සිදුවීමක් හැටියට තමයි මේ මාර්ගසිත පහළ වෙන්නේ කියලා. මේ හැම සිල්පදයක්ම අපිට පහම එකට පුරුදු කරන්න බැරි වෙච්ච නිසා එකක් එකක් ගානේ ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා ඒක පුරුදු කරමින් පුරුදු කරමින් පුරුදු කරමින් මේ පහෙන්ම මිදෙන්න අපි උත්සාහ දරනවා. ආන් එහෙම පුහුණු කරමින් පුහුණු කරමින් මිදෙන්න උත්සාහ දරමින් දරමින් ඉන්න අවස්ථාවේ ඇති වෙන සමාධියක් එක්ක තමයි එකපාරම මේ මේ මාර්ගසිත කියන එක අහඹුවක් ලෙස තමයි පහළ වෙන්නේ. මට අද නම් මාර්ගසිත ලැබෙනවා කියලා කාටවත් තීරණය කරන්න බෑ. අහවල් වෙලාවට නම් මාර්ගසිත පහළ වෙනවා කියලා තීරණය කරන්න බෑ. කුසල පක්ෂයේ යෙදෙමින් යෙදෙමින් යෙදෙමින් ඉන්නකොට අහඹුවක් ලෙස එකපාරම එකපාරම එක පහළ වෙනවා කියන කාරණාව එතන සඳහන් කරන්නේ. ඊළඟට කුසලයේ ඊටමත් නිපුණෙක් බවට පත් වෙලා નિરાයාසයෙන්ම තමා තුළ මේ කුසල චිත්තයන් උපදවනවා නම් මාර්ගයට අවශ්‍ය සියලුම කුසල දහම් සම්පූර්ණ කරලා සමාධියෙන් ඉන්න වෙලාවක මාර්ගසිත පහළ වෙනවා. નિરાයාසයෙන් මේ කුසල චිත්තයන් පුරුදු කරලා පුහුණු කරලා හැම වෙලාවෙම තමන් යෙදෙමින් යෙදෙමින්ම ඉන්න වෙලාවක මාර්ගසිත පහළ වෙනවා කියලා සඳහන් කරන්නේ. ඊළඟට පින්නතුනේ මාර්ගසිතට කලින් තියෙන අනිකුත් සියලුම ඥානවලත් මාර්ගසිතට කලින් ඥාන පහළ වෙනවා. කොහොමද මේ මේ සමාධිය වඩාගෙන වඩාගෙන යනකොට විදර්ශනා ඥාන අපිට පහළ වෙනවනේ. ඒකයි සඳහන් කරන්නේ මාර්ගසිතට කලින් පහළ වෙන ඥාන නිවනට යොමු කිරීමේ ලක්ෂණේ තියෙනවා. නමුත් මාර්ගසිතේ තියෙන තරම් ප්‍රබල නැහැ. මේ විදර්ශනා ඥාන අපිව නිවනට යොමු කිරීමේ ලක්ෂණයක් ඒ තුල තියෙනවා. නමුත් මාර්ගසිත තුල අපිව නිවනට යොමු කරන්න තියෙන තරම් ශක්තියක් ඒ තුල ඒ තුල නැහැ. ඒක කොයි විදිහටද කියලා සඳහන් කරනවා. ඒ කොයිතරම් ප්‍රබලද? මහ බෝසත්වරු පසේ බුද්ධත්වයේ පතන උතුමන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා දිහා විතරක් බැලුවොත් බෝසතාණන් වහන්සේ පසේ බෝසතාණන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ උන්වහන්සේලා දිහා විතරක් බැලුවොත් ජීවිත කෝටි ප්‍රකෝටි ගණන් වල උන්වහන්සේලා විදර්ශනා වඩලා තියෙනවා ජීවිත කෝටි ප්‍රකෝටි ගණන් වල විදර්ශනා වඩලා තියෙනවා උන්වහන්සේලා නමුත් මෙතන සඳහන් කරනවා ඒ කාලයේ පවා විදර්ශනා ඥාන උන්වහන්සේලා හොඳට දියුණු කරලා තිබුණා. විදර්ශනාව වැඩුවා. විදර්ශනා ඥානත් උන්වහන්සේලා දියුණු කරගෙන හිටියා. එහෙත් සඳහන් කරනවා විදර්ශනා ඥාන මේ සසර ගමන කවදාවත්ම නවත්තන්න බෑ කියලා. විදර්ශනා ඥාන මට්ටමකින් සංසාරේ නවත්තනවා කියලා කාරණාවක් කවදාවත්ම නැහැ. විදර්ශනා ඥානයකට සසර නවත්තන්න සසර නවත්තන්න බෑ. නමුත් සෝවාන් මාර්ගසිත තමන්ගේ සිතේ පහළ වුණහම මුළු සංසාර ගමනම නැවැත්තුවා. නවත්තන්න හේතු කරගත්ත මහත් වූ පිටුවහලක් අපිට ලැබුණ බවට පත් වෙනවා. මොකද ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් වල විදර්ශනා ඥාන තිබුණා. ඉතින් ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් විදර්ශනා ඥාන තිබුණා. නමුත් සංසාරේ නතර වුණේ නැහැ නේ. නමුත් සෝවාන් මාර්ග ඵලයට ආවා කියලා කියන්නේ අපි සංසාරේ කරපු පව් හෝ පින් සංසාරේ අප්‍රමාණ සැප විපාක ගෙනල්ලා දෙන්න ඕනේ කුසලුත් අපි කරලා තිනවා මේ වෙනකොට. තවත් මං ඉපදෙන ආත්ම ලක්ෂ ගණන් තියෙන්න පුළුවන්. ඒ ලක්ෂ ගණන් ආත්මවල දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල පවා සැප විඳවන්න තරම් හේතු කරවන කුසල් අපි සංසාරේ රැස් කරලා තියෙනවා. ඒ විතරක්ද නෑ නිරයවල් වල ගිහිල්ලා විඳවන්න ඕන අකුසලුත් අකුසලුත් රැස් කරලා තියෙනවා. නමුත් සෝවාන් මාර්ගයට ආවා කියලා කියන්නේ මේ රැස් කරගත්ත කුසල් වල විපාක දීමත් අකුසල් වල විපාක දීමත් ආත්ම හතකින් නවත්තන්න පුළුවන් තරම් ශක්තියක් සෝවාන් මාර්ග සිතට තියෙනවා. නමුත් ඒක විදර්ශනා ඥානයේ තිබුණේ තිබුණේ නෑ. සෝවාන් මාර්ග සිතට ඒක තියෙනවා. එහෙනම් අකුසල් සියල්ලම අහෝසි වෙනවා. ආත්ම හතක් ඇතුළේ. එතෙක් අකුසල් විපාක දෙනවා හැබැයි නිරයක ගිහිල්ලා විපාක දෙන්නේ නැහැ. සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ කවදාවත් නිරයට යන්නේ නැහැ. manuss ලෝකේ ඉපදෙන ආත්මවල කය පවත්වනකම් මිනිස්සෙකුට ඇති වෙන රෝගාබාධ සහ වෙනත් දුක් පීඩාවල් වලට ගොදුරු වෙන්න ගොදුරු වෙන්න පුළුවන්. කවුරු හරි ගහලා මරන්න පුළුවන්. පුච්චලා මරන්න පුළුවන්. ඇනලා කපලා කොටලා මරන්න පුළුවන්. මොනවා වුණත් ඒ ජීවිතෙන් පස්සේ නිරේට යන්නේ නිරේට යන්නේ නැහැ. අන් ඒ වාගේ ආරක්ෂාවක් තියෙනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා ඉදිරියට බුද්ධාන්තර ගණන් සැප විඳින්නත් දුක් විඳින්නත් රැස් කරලා තිබිච්ච සියලුම කර්ම සහ කුසල කර්ම සහ අකුසල කර්ම ආත්ම හතකින් නවත්ත ගන්නවා කියලා. ආන් ඒ සියලු කර්මයන් මේ ජීවිතයේ සිට එතකොට මාර්ගඵලයට ආවනම් ඒ ජීවිතයේ ඉඳලා ආත්ම හතක් ගැනයි කතා කරන්නේ. මේ ජීවිතෙන් පස්සේ වෙනම ආත්ම හතක් ගැන නෙමෙයි. ඒ හත ඇතුලේ මේ ජීවිතෙත් මේ ජීවිතෙත් තියෙනවා. එමනම් ඒ අකුසල කර්ම අහෝසි කරන්න තරම් මේ සෝවාන් මාර්ගසිත ප්‍රබලයි කියලා පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා අරහත් මාර්ගසිත ඇති වුනොත් මේ ජීවිතයේ චුතිසිත දක්වා පළ දෙන්න තියෙන කර්ම හැර අන් සියලුම කර්ම අහෝසි කරන නිසා අරහත් මාර්ගසිත ඇති වුණොත් මේ ජීවිතයේ චුතිසිත දක්වා ඵල දෙන්න තියෙන කර්ම ඵල දෙනවා. චුතිසිත දක්වා ඵල දෙන්න තියෙන කර්ම ඵල දෙනවා. එතකොට රහතන් වහන්සේ හොඳටම දන්නවා මම රහත් වෙලා ඉන්නේ. නමුත් මට සංසාරේ ඵල දෙන්න කර්ම තාම තියෙනවා. ඒ විතරක් මේ වයසට ගිහිල්ලා ලෙඩ වෙලා එක්තැන් වෙලා තුවාල හැදිලා සමහරට මල මුත්‍රා ගොඩේ ඉඳලා එහෙම වේදනාවෙන් මරණයටපත් වෙන්න අවස්ථා උදා වෙන්න පුළුවන්. ඒ ඔක්කොම වෙන්න කලින් මා විසින් දැම්මම ජීවිතෙන් සමුගත්තොත් හොඳයි කියලා රහතන් වහන්සේට කවදාවත් හිතෙන්නේ නෑ කියලාම අපි සාකච්ඡා කළා. දැන් සමහරට අපි නම් කියනවා. අනේ මම නම් ලෙඩ වෙලා එක්තෙන් වෙලා මල මුත්‍රා ගොඩේ වැටෙන්න ඉන්න එපා. හොඳට සිහි කල්පනාව තියෙන අවස්ථාවේ මෙරළ යනවා නම් හරි කැමතියි කියලා. නැත්තම් ඉන්න අයටත් කරදරයක් කියලා අපිට එහෙම හිතෙනවා. නමුත් රහතන් වහන්සේට එහෙම හිතෙන්නේ එහෙම හිතෙන්නේ නෑ. නමුත් රහත් වෙන්න තරම් සංසාරේ පින් තිබිලත් මේ අවාසනාවන්ත තත්වයන්ටපත් වෙලා අප්‍රමාණ දුක් විඳින්න පුළුවන්. ඒ කාරණාවට හොඳ උදාහරණයක් තියෙනවා පූතිගත්ත තිස්ස මහරහතන් වහන්සේ ගාව. මොකද උන්වහන්සේට අසනීපයක් හැදුනා. ශාරීරියේ බිබිලි හැදුනනේ. ඉස්සල්ලාම අබෑට වාගේ තමයි බිබිලි පටන් ගත්තේ. ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මුං ඇට වාගේ වෙලා, කඩලයට වාගේ වෙලා ඊළඟට ඩෙබර ගෙඩි වාගේ බවට පත් වෙලා, නෙල්ලි ගෙඩි වාගේ බවට පත් වෙලා, බෙලි ගැට වාගේ බවට පත් වෙලා, මහා බෙලි ගෙඩි වාගේ බවට පත් වෙලා ගෙඩි පිපුරුවා. ඉතින් ඒතර ලොකු බෙලි ගෙඩි වාගේ ගෙඩි ඇවිල්ලා ගෙඩි පුපුරාම කොයිතරම් ලොකු තුවාලද? ශරීරේ හිල් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ඊට පස්සේ ඇටකෝඩු බිඳුනා කියලා සඳහන් කරන්නේ. ඇට ඇතුලේ කුඩු එන්න පටන් ගන්නට ඇට බිඳෙනවා. එතකොට කෙනෙකුට නැගිටවලා උස්සලා ගන්න එකත් ලේසි වැඩක් නෙමෙයි. අන්තිමට මේ තුවාල වලින් සැරව ගිහිල්ලා සැරව ගිහිල්ලා ඇඳගෙන ඉන්න අඳන සිවුරු ඇඟට ඇලුනා. ඊට පස්සේ ඒව ගලවන්න බෑ අර තුවාල ඔක්කොම ඉරාගෙන ගලවගෙන එන්නේ. ඊට පස්සේ උපස්ථායක ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම උන්වහන්සේ අත්හැරියා. බෑ මේ උපස්ථානය කරන්න හොල්ලන්න පෙරලන්නත් බෑට කොටු බිඳිලා. සිවුරුත් ඇඟට ඇවිල්ලා ඒව ගලවලා හොදන්න දෙන්න පුළුවන්කමකුත් නැහැ. මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ බලන වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ භූතිගත්ත තිස්ස ස්වාමීන් වහන්සේව දැක්කා. භාග්‍යතුන් වහන්සේ උදේ වැඩි ඇතින්ට. වැඩලා බුදුරජාණන් වහන්සේම ගිනිහල්ගෙට වැඩලා බුදුරජාණන් වහන්සේ පැන් ලිපේ තියලා රත් කරනවා. භාග්‍යතුන් වහන්සේ මේ ගිලන් උපස්ථානයක් කරන්න සූදානම් බුදුරජාණන් වහන්සේ ඇඳ අල්ලලා එළියට ගන්න හදනකොට ඒකට උදව් කරන්න ස්වාමින් වහන්සේලා ආවා. සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ ඊළඟට මේ උණු පැන් දාලා නිමා ගන්න ඔරුවක් පැන් නිවන අද නම් අපි බේසමක් වාගේ පාවිච්චි කරනවා එදා මේ නාන්න පාවිච්චි කරපු ඔරු තිබුණා. පඬු ඔරු කැඳ ඔරු තිබුණා වගේ නාන්නත් ඔරු තිබුණා භාග්‍යතුන් වහන්සේ ඔරුවක් ගෙනල්ලා ඉස්සරලා ස්වාමින් වහන්සේගේ සිවුර හේදුවා. සිවුර හොදලා වේලෙන්න වෙනවා. පානක භාග්‍යතුන් වහන්සේ මේ වස්ත්‍රවලට කොයි තරම් සලකලා තියෙනවද කියලා. ඒ කියන්නේ සිවුරු පරිහරණය කරන ක්‍රමයක් වෙනම මේ ශාසනය දේශනා කරලා තියෙනවා. සදහැවතුන් දුන්න වස්ත්‍ර නිර්පරාද විසි කරලා තියන්න එපා කියලා දේශනා කළේ. අන්තිමටම දේශනා කළේ මැටි වලට කලවම් කරලා බිත්ති වලට මැටි ගහන්න කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ තරම් සරව ගෑවිලා කුණුලේ ගෑවිලා අපවිත්‍ර වෙලා තියෙන මේ සිවුර අහක දැම්මේ නැහැ. ඒක සෝදලා වැනුවා. වනල ස්වාමීන් වහන්සේ නෑව්වා. තුවාල සුද්ධ කරලා හොඳට උණු වතුරෙන් නෑව්වා. නාවලා භාග්‍යතුන් වහන්සේ සෝදලා වනවපු සිවුර ගෙන්නලා ස්වාමීන් වහන්සේට ඇන් දෙව්වා. සිවුර ඇන් දෙව්වා. අන්දවලා අඳනේ ගලවලා හේදුවා. අඳනේ ගලවලා හොදලා බලනකොට භාග්‍යතුන් වහන්සේගේ අනුභවයෙන් ඒක බොහොම ඉක්මනට වේලෙන්න ඇති. එහෙම අන්දලා ඇඳන් ඔක්කොමත් පිරිසිදු කරලා තමයි නැවත ස්වාමීන් වහන්සේ ගෙනහිල්ලා ඇඳී තියන්නේ. ස්වාමීන් වහන්සේ ටික වෙලාවකින් ජීවිතෙන් සමු ගන්නවා. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවක් කළා උන්වහන්සේට. ජීවිතෙන් සමුගත් ස්වාමින් වහන්සේ භික්ෂූන් වහන්සේලා අහනවා ස්වාමීනි පූතිගත්ත තිස්ස ස්වාමින් වහන්සේ තිස්ස නම පූති කියලා කියන්නේ දුර්ගන්ධයට. දැන් මේ ස්වාමීන් වහන්සේගේ අර ඇඟ කුණු වෙලා දුර්ගන්ධය හමනෝනේ. ඊට පස්සේ තමයි පූතිගත්ත තිස්ස උනේ. කලින් නම තිස්ස. තිස්ස ස්වාමින් වහන්සේ කොහෙද ගියේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිස්ස කොහෙවත් ගියේ නැහැ. තිස්ස පිරිනවම් පෑවා. අන් ඒ වෙලාවේ ස්වාමින් වහන්සේලා අහනවා මේ ජීවිතෙන් රහත් වෙලා පිරිනිවන් පාන්න පින් තිබිලා උන්වහන්සේ මෙච්චර දුක් විඳියයි කියලා. ඒ වෙලාවේ පැහැදිලි කරලා දුන්නා සංසාරේ කරපු කර්ම තියෙනවා කියලා. පෙර ඈත භවයක කුරුළු වෙලෙන් දෙක් මේ කුරුළු වෙලෙන්ද කුරුළු අල්ලලා මස් වලට විකුණනවා. එවලෙම මරලා තමයි දෙන්නේ. ඒ හින්දා අද දවසේ එක එක්කෙනා කුරුල්ලෝ ගන්න එනකොට එනේන කෙනාට කුරුල්ලෝ මරලා දෙනවා. නමුත් මං අල්ලපු කුරුල්ලෝ තව ඉතුරු වෙලා ඉන්නවනම් ඒගොල්ලෝ මරලා තිබ්බොත් හෙට වෙනකන් තියාගන්න බෑ. ඒ හින්දා ඒගොල්ලන්ගේ කකුල් දෙක තලනවා. ඒතර දැන් කුරුල්ලෙක් ඉඩ උඩ ඉගිල්ලෙන්නේ කකුල් දෙකෙන් වීර්ය අරගෙන උඩට පැනලානේ යා යන්න පටන් ගන්නනේ. කකුල් දෙක තැළුවහම යාට ඉගිල්ලෙන්න බෑ. නමුත් මැරිලා නැතුව ශරීරයේ උණුසුම තියෙන නිසා මස් කුණු වෙන්නේ නැහැ. එහෙම තියාගෙන ඉඳලා පහුවදා ආයසරයක් ඊළඟ දෙන කට්ටියට ඊළඟට පහුවදා කුරුල්ලා මරලා දෙනවා. ඉතින් නිරන්තරයෙන් මෙයා මස් කෑවා කියලා සඳහන් වෙන්නේ නැහැ. මොකද ඉදා මස් ගොඩක් ගණන් තියෙන්න ඇති, මිලක් තියෙන්න ඇති. වැඩියෙන් කුරුල්ලෝ හම්බෙලා තිබ්බ ඇතැම් දවසක මෙයත් කුරුල්ලෙක් මරාගෙන කාලා තියෙනවා. එක දවසක් මෙයා කුරුළු මාංශයක් පිළියෙල කරගෙන ඉන්නකොට ආහාරයට රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. රහතන් වහන්සේ දැකලා ලොකු සතුටක් ඇති වෙලා මේ ස්වාමීන් වහන්සේට අද කුරුළු මාංශ රසය සහිතව දාන වේලක් වළඳවන්න ඕනේ කියලා හිතලා අර මස් සහිතව ආහාර වේලක් ගෙනහින්න රහතන් වහන්සේට පූජා කළා. හැබැයි පූජා කරලා මේ මෙතන සඳහන් කරනවා පින්කමක් කරලා ප්‍රාර්ථනාවක් කොච්චර වටිනවද කියලා උන්වහන්සේ ප්‍රාර්ථනා කරනවා එදා කුරුළු කුරුළු වැද්දා එදා ප්‍රාර්ථනාවක් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ යම්කිසි උතුම් ධර්මතාවයක් අවබෝධ කරගෙන සසරින් මිදුණා නම් ඒ ධර්මතාවයේ මට මේ දානානිසංසයෙන් එසේම අවබෝධ වේවා කියලා. ආන් ඒ ප්‍රාර්ථනාව නිසා කුරුල්ලෝ මරපු නිසා ඒ අකුසලයේ මෙහෙම විඳ විඳ දානි දීලා ප්‍රාර්ථනා කරලා තිබිච්ච නිසා ඒ අසනීප තත්වයෙන්ම උන්වහන්සේ පිරිනිවන් පෑවා කියන්නේ ඒ අසනීප තත්වයෙන්ම රහත් වුණා. එහෙම දුක් විඳේ අර පව කරපු නිසා රහත් උනේ අර දානි දීලා ඒ ප්‍රාර්ථනාව කරලා තිබිච්ච නිසා. එහෙමනම් ප්‍රාර්ථනාව කොච්චර වටිනවද? නමුත් ඒ අන්තිම ජීවිතෙත් අන්තිම ආත්මෙත් කොයිතරම් දුක් විඳින්න කොයිතරම් දුක් විඳින්න වෙයිද? ඉතින් රහතන් වහන්සේටත් එහෙම දුකක් තියෙනවා නම් ඒක රහතන් වහන්සේ නොදන්නව නෙමෙයි. නමුත් ඒ දුක් එන්න ඉස්සෙල්ලා මා පිරිනිවන් පෑව යුතුයි කියලා සාහතන් වහන්සේ කවදාවත් කල්පනා කරන්නේ නෑ. එහෙම කල්පනා කරලා අතරමඟදී ජීවිතේ විනාශ කරගන්න උත්සාහ කළොත් උන්වහන්සේ තාම rahat වෙලත් rahat වෙලත් නෑ. සමහර ස්වාමීන් වහන්සේ නම නියපොත්තෙන් බෙල්ල කපා ගත්තා. නියපොත්තෙන් බෙල්ල කපන්න පුළුවන්ද කියන කාරණාව අපිට හිතෙනවා. සූර සූර සූර සූර නියපොත්තෙන් කපනවා. සූරනවා, දැවිල්ලයි වේදනාවයි ඇති වෙනවා, වේදනානුස්සතිය මෙනෙහි කරනවා, වේදනාව සිහිපත් කරනවා. ඒ වේදනාව නැතු වෙනකොට ආයෙත් සූරනවා. අන්තිමට හිස කඳින් වෙන් වෙනවත් එක මුණහස රහත් වෙනවා. නමුත් රහත් වෙලා හිටියනම් මේ වැඩේ වෙන්නේ නැහැ. එහෙම ජීවිතේ විනාශ කරගන්නේ නැහැ. නමුත් හිස වෙන් වෙනවත් එකම තමයි රහත් වෙන්නේ. ඉතින් ඒ වගේ දුක් අනන්තව මේ ජීවිතේ විඳින්න සිද්ධ වෙනවා. රාතන් වහන්සේ ඒ දුකෙන් සමගන්න සූදානම් වුණේ නැහැ රහත් වුණාට පස්සේ ඒ සියල්ල මේ ජීවිතේ විඳිනවා. ජීවිතේ පවතින තුරු. කාරණාවයි මේ සිහිපත් කරන්නේ. කර්ම අහෝසි කරන බැවින් අරහත් මාර්ගසිතේ ඇති ප්‍රබලත්වය කියලා නිමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ජීවිතෙන් සියලු කර්ම අහෝසි කරන නිසා මේ අරහත් මාර්ගසිත කොච්චර ප්‍රබලද කියලා කියලා නිම කරන්න බැරි තරම් කියලා සිහිපත් කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි නමුත් ඒ අරහත් මාර්ගසිත කියන එක මේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා වාගේ ඊට පහසුවෙන් ලැබෙනවා නම් නෙමෙයි කියලා. මම කෙලින්ම මේ ධර්මයේම සඳහන් කරනවා බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා වාගේ පහසුවෙන් ලැබෙනවා නෙමෙයි. නමුත් ලබන්න බැරිකමක් නැහැ කියලායි දේශනා කරලා තියෙන්නේ. පහසුවෙන් ලැබෙන්නේ නැහැ. නමුත් ලබන්න බැරිකමක් බැරිකමක් නැහැ. අපහසුවෙන් හරි ලබා ගන්න පුළුවන් වෙන දේ යම් කෙනෙක් සම්පූර්ණ කරගත්තොත් ආන් ඒ පුද්ගලයාට කියනවා ශ්‍රේෂ්ඨත්වයටපත් වුණා කියලා. ලබන්න ඊටාම අමාරුයි ලබාගත් කෙනාට කියනවා ශ්‍රේෂ්ඨත්වයටපත් වෙච්ච කෙනෙක් වුණා කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි මෙය ලේසි වෙන්න නම් සඳහන් කරනවා හිතන තරම් ලේසි නැති වුණාට සැප සහිත ප්‍රතිපදාවෙන් ඒකට සඳහන් කරනවා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා රහත් වෙන්න පාරමිතා පුරලා තියෙන්න ඕනේ කියලා. සැප සහිත ප්‍රතිපදාවෙන් රහත් වෙන්න ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ කියලා. එහෙනම් ආපහු ප්‍රාර්ථනාවක් සඳහන් කරනවා. අපි කරන හැම පින්කමක් අවසානයේදීම සැප සහිත ප්‍රතිපදාවෙන්ම රහත් වෙන්න මේ කුසලයේ මට හේතු වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන එක ඊටාම වටිනවා. සැප සහිත ප්‍රතිපදාවෙන්. දැන් අපි සඳහන් කළා නියපොත්තෙන් බෙල්ල කපාගත්තා කියලා. ඒක සැප සහිත ප්‍රතිපදාවෙන් රහත් වුණා නෙමෙයිනේ. ඊටාම දුක් සහිත ප්‍රතිපදාවකින්. තව ස්වාමීන් වහන්සේ නමක් අපේ ශාසනය සඳහන් වෙනවා S2 පුපුරණකන් නිදි මෙරුවා. සැප සහිත ප්‍රතිපදාවෙන් rahat උනා නෙවෙයි. එහෙනම් බොහෝ පින්කම් කර කර ප්‍රාර්ථනා කරන්න ඕනේ මෙන්න මේ සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියන தත්වයෙන් rahat වෙන්න මට අවස්ථාව ලැබෙන්න ඕනේ කියන ප්‍රාර්ථනාව අපි ගාව හැම වෙලාවෙම තියෙන්න ඕනේ. ඒ ප්‍රාර්ථනාවල් කරන්ඩ නිරන්තරයෙන් පින් කරන්න ඕනේ. පින් කරනවා කියලා කියන්නේ පිනේ වටිනාකම දැනගෙන තියෙන්න ඕනේ. පිනේ වටිනාකම දන්නේ නැති කෙනෙකුට පින් කරන්න හිතෙන්නේ සමහර වෙලාවට දෙවියෝ පුදුම විදිහට කැමති අපි දෙන පින් ලබන්න දෙවියෝ හරිය කැමති පින් ලබන්න. ඒ පින් ලබන්න කැමති ඇයි? දෙවියන්ට පින් කරන්න බැරි හින්දාද? දෙවියන්ට අපිට වඩා පින් කරන්න පුළුවන්. ඒ කාරණාවට එක උදාහරණයක් සඳහන් කළොත් අපේ බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව කරන වෙලාවේ එක මිනිසෙයි ධර්ම අවබෝධය ලැබී මිනිස්සු අතර එක්කෙනයි කොණ්ණඤ්ඤ තාපසතුමා විතරයි සෝවාන් මාර්ගය ලබා ගත්තේ. නමුත් සඳහන් කරනවා 18 කෝටියක් බ්‍රහ්මරාජු නිවන් දැක්කා කියලා. බ්‍රහ්මරාජු 18 කෝටියක් විතර නිවන් දකින්නකොට දෙවිවරු අසංඛ්‍ය ගණන් ධර්ම අවබෝධය ලැබුවා. එක මිනිහෙක් ධර්ම අවබෝධය ලැබනකොට දෙවිවරු අසංඛ්‍ය ගණන් නිවන් අවබෝධ කරන්නේ. ධර්මය අවබෝධ කරවන්නේ. එහෙමනම් එක දේශනාවකින් ධර්ම අවබෝධය කරන්න පුළුවන්කම තිබුණා නම් උන්වහන්සේලාට ඊට පහලින් පින් කරන්න පුළුවන්ද කියන කාරණාව අමුතුවෙන් හිතන්න ඕනෙම නැහැ. ඒ තරම් පින් රැස් කරගන්න දෙවියන්ට අවස්ථාව තියෙනවා. නමුත් එහෙනම් දෙවියන්ට මෙච්චර පින් මොකටද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පිනේ වටිනාකම දන්න කෙනාට පින් කොච්චර දුන්නත් මදි. වටිනාකම දන්නවනේ. උදාහරණයක් සඳහන් කරුවොත් මෙහෙම. එක මිනිහෙක් ඉන්නවා එයාට කෝටි ගණන් සල්ලි තියෙනවා. කෝටි ගණන් සල්ලි තියෙන කෙනෙකුට තව එක්කෙනෙක් ගිහිල්ලා කියනවා මං ඔයාට කෝටි 100ක් දෙන්නම් කියලා. කෝටි 100ක් දෙන්නම් කියනකොටම එයා කියනවා හා කියලා. ඇයි ඒ? කෝටි 100ක් දෙන්නම් කියනකොටම එයාගේ හිත දුවනවා මේ කෝටි 100ෙන් මම මොනවද කරන්න කියලා. මොකද එයාට හොඳට සල්ලි පාවිච්චි කරලා පුරුදු ඉන්නේ. එතකොට දුප්පත් මිනිහෙක් ගාවට ගිහිල්ලා කවුරු හරි එක්කෙනෙක් කියනවා කෝටි 100ක් නෙමෙයි. ඔයාට මං කෝටියක් දෙන්නම් කියලා. අර මිනිස්සයාට හිතාගන්න බැරුව යනවා මේ කෝටි අරගෙන මම මොනවද කරන්නේ කියලා. පින් පරිහරණය කරලා නැත්නම් මේ මුදල් පරිහරණය කළ පුරුදු නෑ. ආන් ඒ වාගේ තමයි දෙවියන්ට අපිට වඩා හොඳට පින්කම් වල නියැලිලා හොඳ පුරුද්දක් තියෙනවා. ඒ හින්දා කෙනෙක් අහන්න පුළුවන් එච්චර පින් කරන්න පුළුවන් නම් අපි දෙන පින් මොකටද දෙවියන්ට කියලා. හරි සතුටින් අනුමෝදන් වෙන්නේ ඒ පින් වලින් කරන්න ඕන දේවල් ඕන තරම් උන්වහන්සේලා දන්නවා. පින ගැන අවබෝධයක් නැති අපි පිනට යෙදෙන්නේ නැහැ. සමහර කෙනෙක් gedaraක පින්කමක් කරනකොට තමන් මුල් වෙලා පන්සලක පින්කමක් කරනකොට ඥාතීන්ට අසල්වැසියන්ට දායකයන්ට ඔක්කොටම කියනවා අහවල් දවසේ පින්කමක් තියෙනවා හැමෝම එන්න කියලා. එන්නේ ටික දෙනයි. එයි පිනේ වටිනාකම දන්නේ නැහැ. සමහර අය කියනවා මට රස්සාවට යන්න තියෙනවා. තව කෙනෙක් කියනවා මට දරුවා බලා ගන්න තියෙනවා. තව කෙනෙක් කියනවා මට වෙන වැඩක් තියෙනවා කියලා. ඒ පිනේ වටිනාකම දන්නේ හැබැයි ඒගොල්ලන්ට කියලා තිබ්බොත් බණ අහන්න එන්න නැත්නම් ආවල් පින්කමට එන්න අහවල් ශ්‍රමදානෙට එන්න ඕගොල්ලන්ට කෑමක් දීලා රුපියල් 5000 5000ක් දෙනවා. එහෙම කීවොත් රස්සාවට යන එකෙන් නිමාඩු තියලා ඒ වැඩේට යනවා. මොකද රස්සාවට ගියාට එක දවස් රුපියල් 5000ක් හම්බෙන්නේ නැහනේ. නමුත් මෙතනින් දෙනවා කිව්වොත් එතකොට ආන් පිනට තියෙන ඇල්ම නෙමෙයි එතකොට එතන තියෙන්නේ. ආන් ඒ නිසායි සඳහන් කළේ මේ පින් පින් වල තියෙන වටිනාකම දන්නේ නැති කෙනා වැඩි පින් කරන්න යෙදෙන්නේ නැහැ. අර මුදල් වල වටිනාකම තේරෙන්නේ නැති කෙනාට රුපියල් කෝටියක් දෙන්නම් කියහම හිතාගන්න බෑ කෝටියෙන් මොනවද කරන්න කියලා. නමුත් කෝටි ගණන් පාවිච්චි කරන කෙනාට කෝටි 100ක් දෙන්නම් කියපු ගමන් එයාගේ හිත ගමන් කරනවා මේ කෝටි 100ෙන් මොනවද මම කරන්න කියලා. ආන් ඒ වාගේ දෙවියන්ට හරියට පිං ඕනේ. උන්වහන්සේලා හරි කැමති පිං ගන්න. ආන් එහෙම පිං තිබුණ දෙවියෝ ඕන තරම් තනියම පිං කරගන්නවා. ඒකයි 18 කෝටියක් ඒ දේශනාව අහලා බ්‍රහ්ම රාජ්‍යෙම නිවන් දකින්නකොට ඒක මිනිස්සෙකුට විතරක් ධර්ම අවබෝධය කරන්න පුළුවන් වුණා. අපි දුප්පත් දෙවියෝ අපිට වඩා හරි පෝසත්. ඉතින් එතකොට දෙවියෝ අපෙන් පින් ගන්න හරි කැමති. පින් දෙන මිනිස්සුන්ටත් දෙවියෝ හරි කැමති. පින් දෙන අයට පුදුම විදිහට කැමති නේ දෙවියෝ. හරියට ආශිර්වාද කරනවා පින් දෙන අයට. ඊළඟට හැබැයි අපි දෙවියන්ට පින් දෙන්නත් හරියටම දන්නේ නැහැ. ඒ නිසා අපි හුඟක් වෙලාවට හුඟක් අය දෙවියන්ට පින් දෙනකොට දෙවියන්ට පින් දෙන්න කියනකොටම අත් දෙක පාතට දානවා. ඒ වුණාට දෙවියන්ට වැඳගෙන පින් දෙන එක හරි වටිනවා අපිට වඩා උසස් පිරිසක්. අපිට වඩා ශක්තිය තියෙනවා, අපිට වඩා බලය තියෙනවා, අපිට වඩා පින් තියෙනවා, අපිට වඩා උසස් තැනක ඉන්නේ. උසස් කෙනෙකුට උසස් දෙයක් වටිනා දෙයක් දෙනකොට ඒක වටිනා විදිහට දෙන්න ඕනේ. ඒ කාරණාව මනාව පැහැදිලි කරන උන්වහන්සේලා හරි කැමති ගරු නම්බු සහිතව පින් අනුමෝදක් කරනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේලා හරි කැමති අපි උන්වහන්සේලාට පින් දෙනවට. නමුත් වර්තමානයේ අපි පින් දෙනවට වඩා අපි උන්වහන්සේලාගෙන් වැඩක් කරවා ගන්නයි කල්පනාව. දෙවියන්ට ගිහිල්ලා බාරයක් වෙනවා. මගේ මේ වැඩේ කරලා දුන්නොත් මං අහවල් පින්කම කරලා පින් දෙනවා. මගේ වැඩේ කරලා දුන්නොත් මං පින් දෙනවා. නැත්තම් පින් දෙන්නේ නැහැ. කෙනෙක් කියන්න පුළුවන් මගේ මේ වාගේ සිතුවිලි ටිකක් තියෙනවා නැත්නම් මම ගෙයක් හදාගන්න හිතේ තියාගෙන ඉන්නවා හිතේ තියෙන විදිහට කරදරයක් නැතුව ගේ හදාගන්න පුළුවන් වුණොත් මම ලොකු පින්කමක් කරලා දෙවියන්ට පින් දෙනවා. හැබැයි ගේ හදාගන්න බැරි වුණොත් පින් දෙන්නේ පින් දෙන්නේ නැහැ. උන්වහන්සේලා එහෙම දේවල් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපෙන් උන්වහන්සේලාට අල්ලස් එපා. ඒක ප්‍රාථමිකයි. අපෙන් ඕනේ පින් විතරයි. එහෙනම් ඒ මේ පින් කියන දේවල් ජීවිතේ හැමෝටම හරියට හරියට වටිනවා. පිනේ වටිනාකම දැනගෙන තමයි පින් කරන්න එළඹෙන්නේ. වටිනාකම නොදන්න කෙනා පින් කරන්න එළඹෙන්නේ එළඹෙන්නේ නැහැ. එහෙනම් මේ කාරණා වලින් ඒ කරුණු අපූර්වවට පැහැදිලි වෙන තැන්. ඊළඟට සඳහන් කරනවා බොහෝ සෙයින් උත්සාහ කරන්න ඕනේ මොකටද මේ අරිහත් මාර්ගසිත ලබන්න. ආන් එහෙම පින් කරමින් උත්සාහ කරමින් උත්සාහ කරමින් උත්සාහ කරමින් යනකොට මේ අරහත්ත්වය කියන එක ලබන්න පුළුවන්. ඒක ඊටාම අමාරුයි. නමුත් ලබන්න බෑ කියලා සඳහන් කරලා නෑ. අමාරුයි. බැරියක් බැරියක් නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒක පුළුවන් කියලා. නමුත් අමාරුයි. ඊළඟට පින්නතුනේ මේ කාරණාව බුදු කෙනෙක් නැතුවට අපේ සුමේද තාපසතුමාට මනාව මනාව අවබෝධ වුණා. බුදු කෙනෙක් නැතුවත් උන්වහන්සේට ඒ කාරණාව මනාව අවබෝධ වෙලා තියෙනවා. අන් ඒ නිසා සඳහන් කරනවා යම් කෙනෙකුට මාර්ගයේ ගමන්කරනද අවශ්‍ය දේවල් සම්පූර්ණ නම් පින්කම් කරගන්න අවශ්‍ය දේවල් සම්පූර්ණ නම් හිත තියෙනවා නම් උපකරණ තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය අනිත් බඩු බහන්න තියෙනවා නම් තව මොනවටද තව මොනවටද පරක්කු වෙන්නේ ඒකට උදාහරණයක් හැටියට සඳහන් කරන්න පුළුවන් පුද්ගලයෙකුගේ ඇඟ පුරාම අසුචි ගෑවිලා කවුරුවත් ඒ පුජ්‍යලයට කැමති නෑ. ඇඟ පුරාම දුර්ගන්ධයි. හැබැයි එයා නාගෙන පිරිසිදු වෙනවා නම් කවුරුවත් එයා ගෙදර එනවට අකමැති වෙන්නේ අකමැති වෙන්නේ නෑ. ඇඟ පුරාම සූචි ගෑවිලා. කවුරුත් එයාට කැමති නෑ. හැබැයි එයාට නාගන්න පිරිසිදු වෙන්න හොඳට වතුරක් තියෙනවා. නමුත් මේ මිනිසයා දුගඳ හැමහම ඉන්නවා නාන්නේ නැහැ. දැන් කාගේද එතකොට වැරද්ද? වතුරේ නම් කිසිම වැරද්දක් වතුරේ වැරද්දක් නැහැ නාන්න නැති පුජ්‍යලයාගේ තමයි වරද තියෙන්නේ. පුද්ගලයෙක් ඉන්නවා කෑ ගහනවා මට ඉන්න බෑ මං හාමත් වෙලා මට බඩගිනි කියලා. ඒ වුණාට ඕන තරම් කෑම ඇරලා තියෙනවා. කෑම දිහා බල බල බඩගිනි කිය කිය කෑ ගහනවා. ඉතින් කෑමවල නම් කිසි වරදක් නැහැ. ඒ පුද්ගලයා ගාවම වරද තියෙනවා. ඒ වගේම සඳහන් කරනවා යම් කෙනෙකුට ජීවිත අනතුරක් තියෙනවා. කවුරු හරි හොරු හරි කවුරු හරි ගහලා මරන්න හරි කපලා මරන්න හරි දුවගෙන එනවා. නමුත් මෙයාටත් ආරක්ෂා වෙලා බේරිලා පැනලා යන්න ඕන තරම් මාර්ගයේ ඉඩ ඉඩ තියෙනවා. නමුත් මෙයා පැනලා යන්නේ නැහැ. ඒක පාරේ තියෙන වැරද්දක් නෙමෙයි ඒ පුද්ගලයාගේ තියෙන වරදයි. එහෙනම් පින්නතුනි මේ ලෝකේ ඉපදිච්ච අපිට ඕනතරම් පින්කම් කරගෙන ධර්මානුකූල ජීවිත ගත කරමින් මේ සංසාරයෙන් මිදෙන්න අවස්ථාව ඕනතරම් තියෙනවා. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවද නැද්ද කියන එක අපේ වැඩක්. ඒක ධර්මයේ අඩුපාඩුවක් නෙමෙයි. එතන තියෙන්නේ අපේ අඩුපාඩුවක්. නමුත් වර්තමානයේ හුඟක් අය සූදානම් වෙලා බලාපොරොත්තු වෙලා ඉන්නේ ධර්මයේ වැරදිලා ඇති කියන්න සූදානම් වෙනවා මිසක් අපට වැරදිලා තියෙනවා කියලා හිතන්න කවුරුවත් සූදානම් නැහැ. පොතපත වැරදිලා ඇති කියලා තමයි කල්පනාව. අපිට වැරදිච්ච බව කල්පනා කරන්නේ නැහැ. එහෙනම් ඒ වගේ අවාසනාවන්තකමක් ඒ ජීවිතවල තියෙනවා. එහෙනම් ඒ කාරණාව එහෙම සිහිපත් කරමින් ඊළඟට මේ භාවනා ක්‍රමයේ උපක්ඛිලේශ ඥාන නිද්දේශෝ කියලා සඳහන් කරලා තියෙනවා. උපක්ඛිලේශ ඥාන නිර්දේශය අපි දැන් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ඒ උපක්කලේශ ඥාන නිර්දේශය කියන කොටස. පින්තුනේ එතන සඳහන් කරනවා ඉමේහිච පන නීවරණේහි විසුද්ධ චිත්තස්ස මේ නීවරණයන්ගෙන් පිරිසිදු වූ සිත සහිත පුද්ගලයාට සෝලස වත්තුකං ආනාපාන සති භාවේ භාවේතු අංග 16කින් යුක්ත ආනාපාන සති භාවනාව වඩන්නේ කණික සමෝදානා කතටේ අට්ටාරස උපක්කලේසා uppajjanti කණික සමෝදානා කතමේ කතමේ අට්ටාරස උපක්කලේසා uppajjanti මේ ෂණික සමෝදාන වශයෙන් උපක්කලේශ 18ක් උපදිනවා කියලා සඳහන් කරනවා ෂණික සමෝදාන වශයෙන් උපක්කලේශ 18ක් උපදිනවා කියලා සඳහන් කරනවා ඊළඟට සඳහන් කරනවා පින්නතනි මේ ප්‍රශ්නයේ උපක්ලේශ 18ක් උපදිනවා කියලා ප්‍රශ්නයක් අහලා ෂණික සමෝදානය කියන එක පැහැදිලි කරනවා. මොකද්ද මේ ෂණික සමෝදානය කියන්නේ? පින්නතනි විසුද්ධ චිත්ත කියලා කියන්නේ පිරිසිදු වූ සිත. විසුද්ධ චිත්ත කියලා කියන්නේ පිරිසිදු වූ සිත. එවන් පිරිසිදු පුද්ගලයාට තමයි විසුද්ධ චිත්තස්ස කියලා කියන්නේ. විසුද්ධ චිත්ත කියන්නේ පිරිසිදු වූ සිත. විසුද්ධ චිත්තස්ස කියලා කියන්නේ ඒ පිරිසිදු සිතක් ඇති කරගත්ත පුද්ගලයාට විසුද්ධ චිත්තස්ස කියලා කියනවා. පින්නතුනි මේක සඳහන් කරනවා උපචාර භූමියේ ඉන්න පුද්ගලයාට තමයි මේ උපක්ඛිලේශ 18 පහළ වෙන්නේ. උපචාර භූමියේ. එමනම් අර්පණා කියලා කියන්නේ ධාන භූමිය, උපචාර භූමිය කියන්නේ ධානයේ ළඟ හැසිරෙන කෙනා. එහෙනම් මේ ධානය ළඟ හැසිරෙන කෙනාට තමයි මෙන්න මේ උපක්ලේශ 18 පහළ වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මාර්ගසිත මාර්ගසිත ළඟ ඉන්නේ. අන් ඒ නිසා ඔහුට තමයි උපක්ලේශ පහළ වෙනවා කියලා සඳහන් කරන්නේ. Thank you.